ඒ වගේ වෙද්දක් අරගෙන කවුරු කෙනෙක් අපිට මේකට අපසන්නයි කියලා දැනගෙන පොළවේ ඉඳන් පල්ලෙහාට යනකම් පොරවල යටින් අත ගන්නවා. දැන් පොළව වී. සාමත් පිළිකුල දෙනවනේ. ඇයි? මේ වෙද්දේ තැන් තැන් වල එක එක ගඳ. තැන් තැන් වල එක එක ගඳ. හොඳයි. පොරවේ ඉන්න රෙද්ද. මම අතගෙන ඉන්නේ අතුම නෙවෙයි මං කියන්නේ පොරවගෙන ඉන්න රෙද්ද මම. මම ගැන උදේ ඉඳන් පල්ලෙහාට මෙනෙහි කරොත් ඉන්නත් මේ අර නෙදා කොරෝපු රෙද්ද වගේම උඩ කෙස්ස මතකයේ ඉඳලා පාදාන්තය දක්වා ඔය කියන ගඳ ටික ඔක්කොම මේ හැමේ තියෙනවද නැද්ද? අන්න හැමගෙන පිළිකුල උපදින්න ඕනේ පිළිකුල් සංඥා උපදින්න ඕන අන්න එහෙම. මම මේ මගේ මේ තියෙන හැම ඉතින් හැම කිව්වම ආය වෙන එකක් කරෙන්නවා වගේ නෙමෙයි භාවනා කරන කෙනා තමන්ගේ මේ හැම පිළිබඳ මෙනෙහි කරනකොට එයාට දැනෙන්න ඕනේ අර අසනීපකාරයක් පොරවපු රෙද්දක් පොරවගෙන ඉන්නවා වාගේ මේ ශරීරය නම් බලුකුණක් වගේ දෙන සංඥාවක්. ඒක බලුකුණක්ම කියලා කියන්නේ වමනේ ගොඩක් වගේ බලුකුණක් වගේ. දැන් ඇයි බලුකුණක් දැක්කම අපිට පිළිකුල් කියන හැඟීමක් ඇති වෙනවා. ආන් ඒ වගේ මේ ශරීරයේ බලුකුණක් වගේ කියන හැඟීම ඇති වෙනවා. මේ මුළු ශරීරයම අරමුණු කරගෙන. අන්න ඒ හැඟීම ඇති වුණාට පස්සේ ඒක තව තව තව තව තව තව වර්ධනය කරන්න ඕන. වර්ධනය කරන ගමන් හිමීතරේ පහිට්ඨාවා කායේ කායක් පස්සේ අනිත් අයගේ ශරීරය ගැන ඒ විදිහට මෙනෙහි කරලා බලනවා. ආන් එතකොටයි තමන්ගේ ශරීරය ගැන මෙනෙහි කරපුවාම ඇලීම අයින් වෙනවා. අනුන්ගේ ශරීරය ගැන තමන්ගේ ශරීරය ගැන මෙනෙහි කරපුවාම බාහිර දේවල් ගැන තියෙන ගැටීම අයින් වෙනවා. අනුන්ගේ ශරීරය ගැන මෙනෙහි කරපුවාම ඇලීම අයින් වෙනවා. ඊළඟට සංඥාව උපදිනවා අසුභ සංඥා වගේ සංඥාව තියෙන්න ඕන අපිට. දැන් මේ සංඥාව හොඳට උපදවාගත්ත කට්ටියට පින්නත් මේ ඉතින් ගිහින් රූපවාහිනිය එහෙම දානවා. වේදානම් රූපවාහිනිය දාපුවාම අපේ කාලේ නාස්ති කරන්න හොඳ හොඳ ඒවා හම් වෙනවා. ලස්සන ලස්සන අය, ලස්සන ලස්සන ඇඳගෙන, ලස්සන ලස්සන තැන්වල, ලස්සන ලස්සන නටනවා. දැන් ඒක දැකපු මේ කීයකනම් මොකද වෙන්නේ? කන්නේත් නෑ, බොන්නේත් නෑ, කතා කරන්නේත් නෑ, ඇඟේ හෙලන්නේත් නෑ. ඇස් ලොකු කරගෙන අරගෙන බලාගෙන ඉන්නවා කොහේ ඉන්නවද කියලා දන්නේ නෑ. ඇයි ඒ සුභ සංඥා ඇති වෙලා අපේ ලස්සන බලන්න බෑ නේද? දැන් මේ විදිහට තමන්ගේ සංඥාව හරිගස්සගත්ත කෙනා මේක දිහා බලනවා. බලපුවා මෙයාට දැනෙනවා වලුකුණක් හොඳට අඳලා වහලා නටවනවා වලුකුණක් නටවනවා ඉතින් මතක් කරනවා බඩු තුනක් නටවනවා වාගේ කියලා. ඒ විතරක් නෙවෙයි අර සතහන් මස් සතහන එහෙම හොඳට දන්නවනේ. මේ මස් සතහන හොඳට ඇති වෙලා තියෙන අසුචි සතහනක් ඇති වෙලා තියෙන. ඉතින් මස් ගොඩක් දඟලනවා කියලා හොඳට තේරුම් පටන් ගන්නවා. සංඥා ඇති වෙනවා. මස් පර්වතයක් නටනවා. ඇට හැකිල්ලක් නටනවා. අසුචි ගොඩක් නටනවා. හේම ගොඩක් නටනවා. කියලා හොඳට දැනෙනවා. කරගෙන ලේ ගොඩක් නටවනවා. කියලා තමන්ට දැනෙනවා. නිදහස් නැද්ද? ඕම ලොකු අර නැත්තම් වෙන්නේ මොකද්ද? අර නැටවිල්ල බලලා. ඉතින් කෙනෙක් ඉඳලා ඒ නැටවිල්ල බලලා සතුටු වෙන්නේ කොහොමද නැද්ද? සතුටු වෙලා නිකන්ද? ආය ආය බලන්න ඕනේ, ආය ආය බලන්න ඕනේ. ඒ බලම විතර නෙවෙයි ඊට පස්සේ ඒ විදිහට නටන්නත් ඕනේ. එහෙමද නැද්ද? ඒ විදිහට නටන අයත් ඕනේ ඊට පස්සේ. ඉතින් මහා බරක් හොයන්න ඕනේ කාම ලෝකයේ අනු මාත්‍රයක්වත් වර්ණනා කරේ නැත් ඒකයි. නමුත් නිවැරදි සංඥාව ආවට පස්සේ ඒවා ප්‍රාර්ථනා කිරීමක් ඇති වෙන්නේ නැහැ. ඒවා ගැන හැඟීමක් ඇති වෙන්නේ නැහැ. Taman නිදහස් වෙනවා. ඉතින් මේ කතා කරන්නේ නිවන් දකින්න මිසක් ලෞකික ජීවිතයේ తాවකාලිකව නඩනට ඉන්න අය ගැන නෙවෙයි මේ කතාව. ඒකද අපි මේක අදාළ නැහැ. නිවන් දකින්න කතා කරනවා නම් සංසාර ජීවිතේම නඩමු නැතිල අයින් කරන්න යන වෙලාවේ නැට වෙන්නේ නැති විදිහේ හැඟීම තමයි අසුබ සංඥාව කියන්නේ. අසුබ සංඥාව ඇති වුනහම රාග නැතිව නැත. බලන්න ඔය නැටිල්ල කියන එක බලන්න අරගෙන. මොනරත් නටනවා කියලා. කුකුලත් නටනවා කියවට. නේද? සතු නටනවා, වැඳිලිත් නටනවා මදුර දැක්කහම. නේද? එතකොට මේ නැටිල්ල මොකක්ද මේ? යමෙක් නටනවා නම් පින්වත් මේ අඩ නිරෝධයෙන් හැදගෙන නටනවා නම් මේ නැටිල්ල මොකද්ද? මං කියන්න ඕනේ නෑ සත්‍යය යම් වෙනත් ප්‍රතිවිරුද්ධ කෙනෙක්ව ග්‍රහණය කර ගැනීම සඳහා ප්‍රතිවිරුද්ධ කෙනෙක්ව ග්‍රහණය කර ගැනීම සඳහා විරිසන් ලෝකයේ මේ නැතිල මේ නැතිල තියෙනවා එහෙනම් ඒකම නිවේද මේ මහා පරිමාණ වශයෙන් කරන්නේ ඔය හැම තැනකම තියෙන්නේ අන්නේ හැඟීමමයි වෙන දෙයක් ඉතුරු වෙලා නැහැ. එහෙනම් මේ ත්‍රිසංගත හැඟීම් ඉස්මතු කර ගැනීමක්ය කියන බව අපි හොඳට තේරුම් ගත්තා පින්නනේ මේ පිළිබඳ කලකිරීමක් ඇති නම් ඕන නැතිලත් ගෝණවාසෝ විමානන්තෝ විච්ඡම් පජ්ජේ සති මොන සිනහවක්ද මොන උද්දාමයක්ද හැම වෙලෙම දැවෙන 11 කින්නකින් දැවෙන මේ අයට කුමන සිනහවක්ද කියලා ඉතින් පාර වෙනවා මේකින්ද මෙතනත් එහෙමයි අර මේ සම්පූර්ණ ශරීරය ගැන වෙන වෙනම වෙන වෙනම මෙනෙහි කරපු කෙනාට පිටත් මේ ශරීරය එකක් එකක් කොට පිළිකුල දැනෙන ගානට ආවම කියන අසුබ සංඥාව ඇති වුණා කියලා. මං අහනවා ඕන්නම් මේ සංඥාව ඇති කරගන්න පුළුවන් වෙයි. දැන් මොනවා? එහෙනම් ඉතින් දැන් එහෙනම් ඒ කියන්නේ ගැලවෙන්න පුළුවන්. ගැප කිරීම කියනවා නම් ගැලවෙන්න පුළුවන් වෙන්න ඕන කියලා. කැපකිරීම තියෙනවා නම් ගැලවෙන්න පුළුවන්. එහෙනම් කොච්චර වටිනවද බලන්න මේ වගේ සුසුදාත්මයකින් අපිට ලැබෙන මේ කොයිතරම් වටිනවද බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයෙන් අපි ලබන ආభాසය. ඊළඟට පින්නන්නේ ඊළඟ සංඥාව විදිහට අපිට තියෙන්නේ දාම ප්‍රබලත්වයෙන් වැඩි නමුත් නෑතකාරීව ගොඩාක් පිළිහිලා ගිය භාවනාවක්මයි. නමුත් මේක කරන පිරිස නම් තාම තාම තාම නමුත් මේකෙන් අපිට ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙනවා. මේකට කියනවා ආදීනව ආදීනව සංඥාව. අතමාචානන්ද ආදීනව සංඥා. නිදානන්ද වික්ඛෝ දුක්ඛ මූලගතෝ ආරඤ්‍යගතෝ සංඥාගාරගතෝ ආ එහෙනම් ඒක තියෙනවා. දුක්ඛ මූලයක් අරඤ්‍යයක් ශුන්‍යාගාරයක් කියලා දෙනවා. මේ මේ මෙනෙහි කිරීමත් භවනාවක් විදිහට කරන්නයි වෙන්නේ. දුක මූලයට ගිහිල්ලා පොත් බලන්න කියලා නෙවෙයි. දේශනා කරලා තියෙන බුදුරජාණන් වහන්සේ සාකච්ඡා කරන්නත් නෙවෙයි. ඉති පටිසංචිත්ත දිනුවලින් ඉවසන්න. මොනවද ඉවසන්න කියලා දෙන්නේ මෙතෙන්දී? බහූ දුක්ඛෝ කෝ අයං කායෝ බහූ ආදීනෝ මේ කය බොහෝ දුකයි බොහෝ ආදීනව සහිතයි කියලා මෙහි කරන්නේ බහූ දුක්ඛෝ කෝ අයං කායෝ බහූ ආදීනෝ මේ ශරීරය බොහෝ දුකයි බොහෝ ආදීනව සහිතයි කියලා මෙනෙහි කරන්න කියනවා ඉති ඉමස්මින් කායේ විවිධ ආබාධා උපජ්ජන්ති කායේ විවිධ ආබාධ උපදවන ස්වરૂපයෙන් මෙනෙහි කරන්න කියනවා සේයති කොයි වගේද චක්කු රෝගෝ සෝත රෝගෝ ගහන රෝගෝ ජීවයා රෝගෝ කාය රෝගෝ සීත රෝගෝ කන්න රෝගෝ මුඛ රෝගෝ දන්ත රෝගෝ කාසෝ සාසෝ විනාසෝ ඩවෝ ජරෝ කුච්චි රෝගෝ මුච්ඡා පක්ඛන්තිකා සුලා විසූසිකා කුට්ටං ගණ්ඩෝ දත්තු කණ්ඩු කච්චු රබසා විකච්චිකා රෝහිත පිත්තං මදුමේ හෝ අංසා පිළිකා පගන්දලා විත්ත සමුත්තානාබාධා දෙම සමුත්තානාබාධා වාත් සමුත්තානාබාධා සම්නිපාතිකාබාධා උතු පරිණාමදාබාධා ඕපක්කමිකාබාධා කර්ම විපාකදාබාධා අන්තිමට සීතං උන්හං jigaccha විපාසං උච්චාරෝ පස්සාවෝ දීවි කියලා සඳහන් කරලා තියෙනවා 48ක්. හරි මම දැන් දෙකක් තුනක් මගේ හැරියා මම කියන්නේ. හොඳයි 48ක් තියෙනවා. දැන් මේ 48ක් කිව්වට මේවට අදාළ දැන් මේ වෙනකොට තව ගොඩ දේවල් අපිට එකතු කරගන්න දේවල් තියෙනවා. හැබැයි මේ ටික මෙහෙම කරුවම හොඳ කරන්නේ නැහැ. ඇහැට වැළඳෙන රෝග කියලා මෙනෙහි කරන්න කියලා කියන චක්කු රෝගෝ. ඉතින් ඇහැගෙන මෙනෙහි කරනවා මේ චක්කෝ ගැන මෙනෙහි කරනවා මේක මොනතරම් රෝග ගොඩක වාහකයක්ද? හරියට මේ ශරීරයම ගත්තොත් ඉන්නත් හරියට එන්න එන්න අපි මේවා ගන්නවා වගේ යනවා වගේ විස බීජ එකතු කරන තැනක්. මෙයා යන්නේ විස බීජ එකතු කර කර අපිට වෙලා තියෙන හරියට පරිස්සම් කරන්න වෙනවා. ඇස්ලෙට හදා ගන්නවා, මෙලීම නැති වෙනවා, ඉතින් මම කියන්න දෙයක් නැහැ ඇස් වල තියෙන ලෙඩ මේ අය හොඳට දන්නවා. ඉතින් මේ නිකන් තිබිලා බෑ. දැන් වැඩේ මේකයි. මේ මේ සංඥාව ගැන මම එකින් එක විස්තර කරන්න යන්නේ නැහැ. කල යුත්ත ගැන මතක් කරනවා. වෙලාවකට මෙන්න සතියක් දෙකක් තුනක් කියන එක හරි මොන හරි ලොකු අසනීපයක් කරලා හිතේ අවස්ථාව මතක. ඒ වෙලාවවල මොකද හිතේ? මේක හොඳ වුණාම මම කරන දේවල් කියලා හිතනවා. මේක හොඳ කරගන්නේ කොයි වෙලාවෙද මේක මේ මේකේ ආයෙනම් මේ වගේ දෙයක් හදාගන්න නැති වෙනකොට කියන නොයේකු ජීවිතේ කලකිරීම නැති වෙනවා කියනවා මට මේ ජීවිතේ නැති වෙලා තියෙන දැන් මේ ලෙඩේ ඉඳලා කියනවා සාමාන්‍ය ටිකක් කාලයක් ලෙඩක් අල්ලගෙන ඉඳලා ජීවිතේ වැදලා දෙන මැරෙන්න හිතෙනවා මට මේ ලෙඩේ ඉඳලා වැඩක් නැහැ කියලා හිතනවා මේ ඔක්කොම ඉඳලා කියලා හැබැයි හදිස්සියෙම හරි වැඩක් වෙනවා මේ ලෙඩේ හොඳ වෙනවා හොඳ වුණාට පස්සේ මොකද වෙන්නේ ආයෙදරක් අර පරණ විදිහටම පරණ විදිහටම ආයෙ හඳුනම ආයෙ කලකිරීම උපදේශ. දැන් මේ බණත් එහෙමයි. දැන් අද බණ අහගෙන දැන් හිතාගෙන ඉන්නේ ඉතකෝ මම සංසාර ජීවිතෙන් ජල වෙනවා ඉතකෝ මම කරන්නම්කෝ දැන් දැනගත්තා වැඩේ. හැබැයි හිත වෙනකොට ඔක්කොම ආය මාව ඊට පස්සේ සතිය කියනකොට ඔක්කොම මතකයි ආය මතක් වෙන්නේ මාව එහෙම කොහෙද හරි දැක්කොත් මා එදා මේක කිව්වා කියලා එයාට මතක් වෙන්න තියෙනවා. මෙන්න මේ ලක්ෂණය පින්වත්නි තියෙන හින්දා තමයි මේ කරදරේ හැමදාම වෙනස් වෙනස් දේවල් ඉස්මතු වෙලා එනකොට අර අපිට ඇති වෙච්ච ප්‍රබල හැඟීම් නැති වෙලා යනවා. මරණාසන්න මොහොතක් ජීවිතේකට ඇති වෙලා යන්තම් ගොඩාවුවාම හරියට විදර්ශනායක් වෙනවා. හැබැයි ආයමද වෙනවා. මේ වගේ අර පාසල් යන කාලේ විභාගයකින් ටිකක් අඩුවෙන් ලැබුණාම වෙලා පාස් වුණාම ඒ නැත්තම් අසමත් වුණාම මොකද්ද ගන්න එන අදහස එකපාරට ඉන්නකොම ඊළඟ සැරේ කරලා පෙන්නන්නම්කෝ කියලා තුම උනන්දුව පටන් ගන්න කාලෙදී නෑ. පොත් මේ රස කරනවා, රෑනින් මරාගෙන වැඩ කරනවා සතියයි දෙකයි ඔක්කොම පරණ තිබ්බ දැන්න බෑ. ඒ වගේ ලෙඩ කියන ඒවා පිළිබඳ අනුන්ගේ ලෙඩ. දැන් ඔතේ සඳහන් වෙනවානේ සමහර අය අනුන්ගේ දේවල් අහලා කලකිරීමක් කරගන්නවා. සමහර අය අනුන්ගේ දේවල් දැකලා ලෙඩක් කියනවා. අහවල් දැනක මෙහෙම දෙයක් වෙලා තියෙනකොට අපේ මටත් මේ වගේ දෙයක් වෙන්න පුළුවන් කියලා කලකිරීමක් සමහර අය අනුන්ගේ ලෙඩවල් දැකලා පිළිකාදී වෙන්න හැදිච්ච අය දැකලා කලකිරීමක් කරගන්නවා. සමහර අය තමන්ගේ ඥාතීන්ට හැදුනට පස්සේ කලකිරීමක් කරගන්නවා. සමහර අය තමන්ගේ ළඟම දෙමව්පියන්ට වගේ අයට හැදුනම කලකිරීමක් කරගන්නවා. සමහර අය තමන්ට හැදුනම කලකිරීමක් කරගන්නවා. නැත්නම් අරව මොකක්වත් දැක්කට කලකිරීමක් වෙන්නේ නැහැ. සමහර අය තමන්ට හැදුනත් කලකිරීමක් එතකොට මේකෙන් මේ වෙලාවේ අපි කරන්න හදන්නේ මොකක්ද? අනුන්ට හැදෙනවා කියලා දැනගෙන Tamanට හැදිලා නැතුණාට අනුන්ට හැදෙනවා කියලා දැනගෙන කිසි දෙයක් වෙන්න ඉස්සෙල්ලා යමක් වෙන්න ඉස්සෙල්ලා ඒක ඒක භාවිතා කරලා මේ ශරීරයෙන් අත මිදෙන්න වැඩ පිළිවෙල ඒක වෙනකම් ඉන්න ඕනේ කෙනෙක් වලකට වැටුණා කියලා පින්නන්නේ අනිත් අය. වලට වැටලා යම් කෙනෙක් ගොඩාවා කියලා අනිත් අය වලට පැනලම බලන්න ඕනේ. එහෙනම් මේ මේ රෝග මගේ ජීවිතයට එකතු වෙනවා. දැන් බලන්න කියන වැරදි සංඥාව මේ බලන්න. කෙනෙකුට ලොකු ලෙඩක් ඇතිලා තියෙනවා. අපිට ඇති වෙන අදහස මොකක්ද? එයාට හැදුනට එයාට හැදුනට මට නම් ඔක හැදෙන්නේ පියවැඩියාව හැදෙන කම්ම එකතරයක් හරි හිතුවද මට හැදේ කියලා. හැදුනා ඒක අහන්නේ. අනිත් අයකට අහනවා. අනිත් අයට හැදුනා කිව්වට මට නම් අරදකම් ওই පියවැඩියාව හැදෙන්නේ නැහැ කියන අදහසක් නැද්ද? ඒ පාර කපට වෙලා ඒක උත්තරයක්වත් දෙන්නේ නැහැ. එහෙම අදහසකින් තමයි වාසය කරන්නේ. ඇයි ආදීනව සංඥාව නැත. මේ මේ රෝග මට හැදෙන්න පුළුවන් කියන සංඥාව නැහැ. වෙනත් අම්මා කෙනෙක් අසනීප වෙනකොට දරුවා හිතන්නේ මගේ අම්මා නම් එහෙමත් ඒක වෙන්නේ අනිත් අයත් ඒක නෑ. නේද? ආදීනව සංඥාව නැහැ. ඒකින්ද මේ ශරීරය චක්කු සෝත රෝග ආදී වශයෙන් තියෙන චක්කු සෝත ගාන ජීවයා කාය ආදි වශයෙන් කියන ඒ කලින් සඳහන් කරපු ඔකෝම ටික හොයාගන්න ඕනේ. පිරිමන් සුත්‍ර පිරිත් පොතේ තියෙනවා. ඒ ටික අරගෙන ඒක තේරුමත් එක්ක අරගෙන පැත්තකට වෙලා පිටත් ඒවා සාත්‍විකව මෙනෙහි කරන්න. නිකන් චක්කු රෝගෝ, දෝෂ රෝගෝ, ගාන රෝගෝ, දිව්‍ය රෝගෝ කියන අවුල් වලින් එකක් දාන්න එපා. හදින් ඉස්සල කියවලා. එහෙම කරාට කිසිම වැඩක් වැඩක් නොවෙන්නේ නැහැ. කටපාඩම් හරි වෙනවා. නවගුණ වල තියාගන්න ඕන භාවනා කම්පහන කටපාඩම් කරගන්න ඕන. හ්ම් කඩපාඩම් වුණාට පස්සේ නවගුණවලත් අතහැරලා දාලා ලයිස්තුවත් අතහැරලා දාලා එකින් එක අරගෙන ඉති පටිසංසික්ක කියලා සඳහන් කරේ. එකින් එක මෙනෙහි කරගෙන චක්කු රෝගවල තියෙන භයානකකම මෙනෙහි කරනවා. ඒක මගේ ශරීරයේ මේ ඇහැට ඇති වෙන්න පුළුවන්. මේ මේ ළඟ තියෙන ඇහැ තව මොකක්වත් තියෙද කියලා කියන්න පුළුවන්කම නෑ කියලා මෙනෙහි කරනවා. කිසිම විශ්වාසයක් තියන්න බෑ මේ ශරීරය ගැන. ඇයි? තව දුක්කේ අද හැන්දෑ වෙනකොට මේ ඇහැ මට නැති වෙන්න තියෙන ඉඩ කඩක් තියෙනවා. අද හැද වෙනකොට මේක මට ලැබෙන විදිහට කරලා තියෙනවා. ඒක පාරටම පෙරම නැති වෙලා යන ඉඩකඩක් තියෙනවා. ඒ විදිහට ඒ තියෙන දේවල් හැටියට මෙනෙහි කරන දැන් පිළිකා කියලා ගත්තම උදාක් මෙනෙහි කරන දේවල් තියෙනවා. දැන් මම මම දන්න සමහර අය ඉන්නවා කකුලෙන් කපනවා, ඊළඟ උඩින් කපනවා, ඊළඟ උඩින් කපනවා. ඉතින් අන්තිමට නේද ඊළඟ කකුලක් කපනවා. ඉතින් ওই විදිහට ඒ ඒ පිළිකා සෛල ඇති වුණාම කෙරෙන දේ ඒ පැත්තක් හාරලා අයින් කරනවා ඊට පස්සේ හොඳ වුණා කියලා හිතන් ඉන්නවා ආයෙ එනවා ඉතින් අපිට හිතෙනවා මෙයාට අනේ පව් නේද ඕක තමයි කියන්නේ අපි කියන්නේ අනේ පව් හරියට දුක් වෙනවා මට වෙනවා කියන එක මතක් වෙන්නෙම නෑ මේ සංඥා නෑ පිටන්නේ මරණ සංඥාවක් නෑ කියලා මලමිණී දිහා බලාගෙන කියන්නේ මොකද්ද ඊටියට වැඩිය ලස්සනයි කියනවා නේද විනීත විනීතියා බලලා ළඟින් ඉන්න කෙනාට ඊටියට වැඩිය ලස්සනයි අප්පා ඉතින් ඒක ලස්සනයි කියලා හිත ගමනක් අටුව ගානේ තමන් මැරෙයි කියලා මතක් වෙන්නේ. මලමිනිය දිහා බලාගෙන මෙනෙහි කරනකොට මේ දර කොටේ බවට මේ කොටේ මත් වෙනවා. තමන් මේ වගේ මේ 48ක් වූ රෝග පිළිබඳ හොඳට මෙනෙහි කරනවා. හොඳට මෙනෙහි කරනවා. එහෙම මෙනෙහි කරනකොට පින්නත් මොකද වෙන්නේ? ප්‍රමාණිකූලව මේ ශරීරය මට කිසිම විශ්වාසයක් කියන්න බැරි ශරීරයක්. දැන් බලන්න ඔතන තියෙනවා රත් වීම ඉරකම්. දහෝ දහෝ ජරෝ කියලා දින දෙකක් ඒ උණ සහ මේ තියෙන දැවි දැවිලි ස්වභාවය. දැවිල්ල කියන ලෙඩේ අමුතුලේ දැත්ත දැන් තියනවද නැද්ද? දැවිල්ල දැන් තියනවද නැද්ද? දැකනකොට මම දෙදරයක් කරලා දැන් එහා මෙහාට හැරුණා. ඇයි ඒ? දැවිල්ල. නේද? ඒක ඉරියව්වක මේ ශරීරය පවත්වාගෙන ඉන්න පුළුවන්කම නෑ ධනවා. එතකොට දැන් ඔන්න අන්තභාගය වගේ ලෙඩක් හදනවා. දැන් අත්ලකුණු උස්ස ගන්නත් බැහැ. හැරෙන්නත් බැහැ. දැන් මොකද වෙන්නේ? අපි හිතන්නේ ඒ බව. දනවා. කවුරු හරි බෙල්ලුවේ නැත්තම් අර බිමට ගෑවිලා තියෙන හැටි දන්න පටන් ගන්නවා. ඊළඟට ඇවිල්ලා ඔළුවේ ඔළුව කැසුවත් හදිසියේ අන්නභාගේ රජෙක්ගේ ඔළුව කසනවා. එයාලා අද්දේ කුස ගන්නත් බැහැ කතා කරගන්නත් බැහැ නේද? මොකද කරන්නේ? සිතුවද ඒ ගැන? අද්දේ කුස ගන්නත් බැහැ කතා කරගන්නත් බැහැ නේද? මොන වගේ අපහසුතාවයක් වෙනත් මේ ඇති වෙයිද? යන්තම් පොඩ්ඩක් භාවනා කරනකොට කකුල් දෙක දෙනකොට ඉන්නෙම නැහැ. නේද? විගල්ලා දානවා. ආදීන සංඥාව තියෙන කෙනෙක් එහෙම කරන්නේ නැහැ. මගේ කකුල් දෙක හොල්ලන්න බැරුව මගේ කකුල් දෙක දෙකේ සුරිකටු කුඩු වලින් අයිනවා වගේ වේදනාවක් දිගටම ඇවිල්ලා දරාගෙන ඉඳ සිද්ධ වෙන කාලයක් එනවා මේ. එහෙනම් ඊට පෙර ආතෝ මගේ කුසල් වර්ධනය කරගන්න ඔහෙ විදිහට. යන්දන දෙනකොට විලාරිද්දෝ. යන්දන දෙනකොට අකුලක් ඕනේ. යන්දන දෙනකොට හරවන්න ඕනේ. ඇයි? ආදීනව සංඥා නැත. ආදීනව සංඥා තියෙන කෙනෙක් යම් ප්‍රමාණයක් දරා ගන්නවා මේ බව. ඇයි දරන්න වෙනවා? ඇඳගෙන වෙලා පින්නත් මේ කොන්ද ගැරුණොත් ගන්නව නේද? උඩින් එල්ලනවා, යටින් බර එල්ලනවා, සතියක් දෙකක් හෙල්ලෙන්නේ නැතුව සතියක් දෙකක් මාසයක් හෙල්ලෙන්නේ නැතුව ඉඳ වෙනවා. සමහර රෝගේ හැදුනහම දැන් පිට දදා ඉන්නකොට අර අන්තභාගය ඇච්ච රෝගියා මැස්ස වහලා මොකද වෙන්නේ? අර ඉස්සෙල්ලාම අර ධන දැන් රත් වෙලා රත් වෙලා තුවාල වෙනවා. තුවාල වෙලා ඊළඟට හිස්මෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මැස්සෝ හනවා. මැස්සෝ හලා ඊළඟට මඩුව ගන්නවා. අමු මස හාර හාර මඩුව උඩට එනවා නලියනවා දැනෙනවා එතකොට යා. එල්ලෙන්නවත් දරුවෝ දරාගෙන ඉඳ වෙනවා. එල්ලෙන්නවත් දරුවෝ දරාගෙන ඉඳ වෙනවා. මේ බව මෙනෙහි කළාද? ඇයි මේ බව මෙනෙහි නොකරන්නේ? අන්තභාගය කියවම අන්තභාගය අන්තභාගය අන්තභාගය කියලා මෙනෙහි කළා හරියන්නේ නැහැ. නෑ ඒක හැදුනහම සිද්ධ වෙන විදිහ සිද්ධ වෙන දේ මොකක්ද කියලා මෙනෙහි කරන්න ඕනේ. පිළිකාව කිව්වහම ඒක හැදුනහම සිද්ධ වෙන දේ පිළිගන්න මෙනෙහි කරන්න ඕනේ. ඊළඟට කුෂ්ඨ රෝග, හොරි, දද ඒවා හැදුනහම සිද්ධ වෙන දේ මෙනෙහි කරන්න ඕනේ. හැදුනහම මේ අතීතාරය හැදුනහම සිද්ධ වෙන දේ මෙනෙහි කරන්න ඕනේ. නේද? දැන් උනා කියලා කිව්වහම බලන්න නක්ම ඇති නැගිට ගන්න බෑ. දන්දසාල් නෑ. උණ ගඳ තියෙන්නේ ළඟ. ශරීරේ හොදන්න බෑ. මොකක්වත් කරන්න කොයිතරම් ඒ චුට්ටක් ඇති. හොඳට මෙනෙහි කරනවා නම්. සම්නිපාත කියලා කිව්වහම ඉතින් මේ විදිහට පින්නත් මේ මොදින් මෙනෙහි කරන්න ඕනේ හැම එකක්ම අරගෙන මෙනෙහි කරන්න. එහෙම තාත්විකව මෙනෙහි කරන්න ඕනේ මේක මුළු වෙන එකක්. මේක හැම අනිත් එක බලන්න වෙලා තියෙන දේ. මට මතකයි සෑයක් මට එක රෝගියෙක් බලන්න ගිය වෙලාවේ ඒ ආරෝග්‍ය ශාලාවේ කතාවක් තිබුණා මේ කාලේ මොකද ලෙඩක් තියෙනවා ඒක බෝ වෙනවා කියලා. ඉතින් ඔක්කොම යන්නේ නිස්පාඩක පුකවඩම් බඳගෙන. දෙනවා යද්දිම ඔක්කොම යන්නේ මූත් බඳගෙන. බය ඇයි? එයි එයි එහෙ දිනේම මෙහෙනවා කියලා දන්නවා. මුංචි ඩේකු මඳුරුව ඇති. මේ ශරීරයේ දේ හැමදැනින්ම විඳින්න. ඉතින් මේ තියෙන தත්ත්වය මේ පිළිකා කියලා ඒවා තියෙනවා. ලියුකේමියා කියලා අපි අහලා තියෙනවා. මේ ඇත්තම අපිට වැඩි හොඳට මේ ඔක්කොම දන්නවා. ඒ දන්න දේවල් අරගෙන ඒ ලෙඩත් එක්ක විඳින්න වෙලා තියෙන පීඩාව කොච්චරද? ඒ සියලු දේ මට ගුරුමයි. මේ වගේ ශරීරයක් මම මේ තියාගෙන හිටියට කොයි මොහොතක එවැනි වූ දරුණු ලෙඩද? දරුණු ලෙඩක් මේකෙන් කොයි වෙලාවක මතුවේද කියලා කියන්න පුළුවන්. අපේ වැඩේ මොකද්ද? කාට හරි එහෙම ලෙඩක් කරනවා ගම පුරා ගිහින් අහවලාක් ගිහිකාවක් ඇවිල්ලා මේ කියනවා. මේ විදිහට තියෙන කෙස් ටික ගිහිල්ලා කරන්ට් අල්ලන්න යනවා, ගෙට්ටු වෙනවා. ඉතින් බල බල බල බල හරියට නිකන් මරණයට උරුම වෙච්ච මරණ දණ්ඩයට උරුම වෙච්ච කෙනෙක් විදිහට එයා දිහා බලනවා. එයා මරණයට උරුම වෙච්ච කෙනෙක්. හැබැයි මම එහෙම නැහැ. මම මරණයට උරුම වෙලා නැහැ. අර පිළිකා රෝගියා දිහා බලන ඉතින් දැන් මේ දැන් මැරෙන්න ඉන්නේ දැන් කිව්වොත් කියලා කියනවා. හැබැයි Taman ළඟ ඒක මම ඊට කලින් මැරෙන්න තියෙන එක ගඩක් තියනවා කියලා දන්නේ නැහැ. මට මේව හැදෙනවා කියලා කවදාකවත් හිතන්නේ නැහැ. මේ ඔක්කොම වැරදි සංඥාද නැද්ද? ලොකු දෙයක් ඉගෙන ගන්න ඕන කියලා දැන් දවසේ. මේ ජීවිතය ගෙවන මට ලෝකේ ඇත්ත සංඥා එන්නේ නැහැ කියලා කිව්වොත් මොකද කියන්නේ? ඇත්ත සංඥා එන්නේ නැහැ. ඇයි ඇත්ත සංඥා එන්නේ නැත්තේ? අකුසලයෙන් හැම වෙලේම ඇත්ත වහලා දාන. ලෝභී පුද්ගලයා තමන්ගේ දරුවා මැරෙනවා කියලා පිළිගන්න කැමති නැහැ. මැරෙනවා කියලා පිළිගන්නේ මොකද? බස්නාහිර පැත්තට ඔළුව දාලා කුදිනවටවත් යනවා. ආදිසේ මැරිච්ච සංඥා මැරෙන විදිහට කුදිගෙන හිටියොත් ඇඳක ළමේ ආත් දෙක බඩ උඩින් තියාගෙන හිටියොත් ආත් දෙකට මේස් එකක් දාලා බෙන්නුවොත් ගෙදරින් ළමයි වගේ වැඩ කරනවා නේද? ආත් වලට මේස් දාලා ගෙනල්ලා බෙන්නන හීන් කෑ ගන්න මොකද ඔය කරන්නේ? ඔය කරන්නේ හොද වැඩද කියලා කෑ ගන්න. ඒ කැමති නෑ. තමන්ගේ ළමයාගේ මරණය මෙනෙහි කරන්නේ. තමන්ගේ ශරීරයට ලෙඩ වෙනවා කියලා මෙනෙහි කරන්නේ. එන්නේ අකමැත් අයින් කරලා ඍජුවම පොළවේ පය ගහලා පින්නත් මේ ඔක්කොම මෙහෙ කරන්න ඕනේ. මේ ශරීරය ගැන මට විශ්වාසයක් ඇත්තේ නෑ. මේ ශරීරය මේක බොහෝම දුක්සහිතයි. බලන්න. ඉඳලා තියදී මුංචි කාලේ මේක දුක්සහිතයි කියන එක ලෙඩ විතරක් නෙවෙයි. බහු දුක්ඛෝ අයංකායෝ බහු ආදීනෝ. ඕ දුක් මුංචි කාලේ අම්මගේ කුස තුල ඉන්න කාලේ දැඟලුවද නැද්ද? වලට ඇත්ත එකක්. නෑ හොඳ හොඳ දුක් ටිකක් නේද රත් වෙච්ච තරලයක ඉදී දෙවල දෙවල තරලයක ඉන්ද්‍රියන් තියාගෙන සාම දුර්ගඳ තියෙන තැනක නටනට හිටිය ඇතුලේ ඒ කාලෙත් බෑ දඟලන්න නැතුව ඉන්න. එතනින් එළියට ඇවිල්ලා මේ වෙනකම්ම මොකද තත්ත්වේ? හරියට මෙනෙහි කරොත් ඉන්න අපි මේ වෙනකම්ම මේක හොල්ලන්න ඕන තරම් තරම් තරම් මොන කරදරයක්ද මේ හම්බෙලා තියෙන්නේ? මේ ශරීරය හැම වෙලෙම හොල්ල හොල්ල හැම වෙලෙම මේ ශරීරය එහාට මෙහාට දඟලව දඟලව ඉන්න ඕනේ. නැත්තම් ලඩුවක්. රත් කරනවා. නිරෝණා. ඒක කඩනවා කිව්වොත් කඩන්න ඕනේ. ගලනවා කිව්වොත් ඒ ඒ ඒ දේවල් ලබා දෙනවා. ඊළඟට මේ බොහෝ දුක්ඛය දැනටමයි ලබා දෙලා තියෙන්නේ. විපාක අධිගච්ඡා විපාක උස්මේ සහ සීතලත් දෙකෙන්මයි දාලා තියෙන්නේ. සීතල දැනෙන එක දුකක් නිරුද්ධ යනවා දේශනා කරලා කියනවා. මේ ශරීරයේ සීතල දැනෙනවා, අධිකව දැනෙනවා, දරන්න බැරුව දැනෙනවා. උෂ්ණය දැනෙනවා. ඒක දුකක් විදිහට දේශනා කරලා කියනවා. ඒක ආදීනවයක්. මේ උෂ්ණය දැනෙන ශරීරයක්. මේ සීතල දැනෙන ශරීරයක්. මෙවැනි ශරීරයක් මට මේ ලැබිලා තියෙන්නේ. කියලා. ඊළඟට අලි මොකද කරන්නේ කොහේ හරි ගමනක් යනකොට? අලියෝ මොඩෙන් යමක් උස්සා යනවා මොනවද? කෑම උස්සා යනවා නේද? කිතුල් කොටයක් උස්සා මන් දැල්ල දෙනවා අලියා යනකොට කිතුල් කොටයක් උස්සා යනවා. මොකද ඒ? සැරෙන්තරේ එයාටම නේද කිතුල් අදු එහෙම ඔක්කොම අරන් යන්නේ එයාටම කණ්ඩ. අලියට විතරද වැඩේ? ගමනක් යන ලෑස්තුල ඉස්සෙල්ලාම එකතු කරගෙන බෑග් එකට දාගන්න මොනවද? කෑම ටික. කතා කරන්නේ මොනවද? දැන් අද එනකොට එන්නේ ඉතින් අද රෑ එන්න රෑ වෙනවා. ඉතින් රෑ කෑම හදලා තියෙන විදිහ ගැන නම් ඔක්කොම කරලා තමයි එක වේලක් වලකාරක් ගන්න. ඇයි මේ ශරීරයත් එක්ක ඉන්න බෑ. දැවිලාලි කරනවා. ඒකට අපිම කියනවා බඩ ගින්න. ඒක බඩ ගින්න. ප්‍රතිදි ගින්නක් ඒක මතුවෙන එකක්. ඒක විවාසාව දරාගෙන ඉන්න බෑ. විවාසාව ඇතුළත ඉන්න බෑ. ඒ වගේ සීතල උෂ්ණය බඩගින්න පිපාසාව විතරක් නෙවෙයි පින්වත්නි මේ ශරීරයට ඇති වෙන උච්චාර පස්සාවෝති කියන ඒවත් ආදීනව දුක් විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒවා දරන්න පුළුවන් දේවල් නෙවෙයි ඔක්කොම දුක්. ඒකින්ද මේ දේවල් හොඳට මෙනෙහි කරන්න ඕනේ. මේ හැම එකක්ම හොඳට හොඳට මෙනෙහි කරනකොට මේ වගේ කයක් මට ලැබිලා කොහොම මම මේ කයින්ද සතුටු වෙන්නද? කොහොම මම සතුටු වෙන්නද මේ කයින්ද? බලන්න පිළිගන්නේ මේ තියෙන ආබාධය Tamange කයෙහි තියෙන මේ තියෙන ආබාධය ගැන හොඳට දැනුණොත් මේක පාවිච්චි කරලා හෙට වෙනකන්වත් ජීවත් වෙන්න පුළුවන්කම ගැන කියන්න බෑ මේක හරියට නිකන් ලිස්සල වැටෙන ප්‍රපාතයක් ළඟ ඉන්න කෙනෙක් වගේ දැනුණොත් ප්‍රපාතයක් ළඟ ලිස්ස ලිස්ස ඉන්න කෙනෙකුට කියන්න බෑ කොයි වෙලාවෙ මම මේ ප්‍රපාතයට ඇදගෙන වැටෙයිද කියලා ඒ වගේ මේ රෝග ගින්න කියන එක මෙහෙම දැනුණොත් යම් කෙනෙකුට මං අහනවා මේ අයගෙන් ඊර්ෂ්‍යා කරන්න වෙලාවක් තියෙන්නේ ඊර්ෂ්‍යා කරන්න හිතේ ඉඩක් නැහැ ඇයි කෙනෙකුට ඊර්ෂ්‍යා කර කර එයාව බිදෝ බිදෝ කාටවත්වත් නේද? විකාර විකාර කර කර ඉන්න වෙලාවක් නැහැ. එයා දන්නවා මේක කරන්න බෑ මේ ශරීරයත් එක්ක මට මොකක්වත් ඉතින් ලැබෙන දේ ලබාගෙන ඉන්නවා මිසක් ආ පුළුවන් තරම් මේකෙන් අත මිදෙන්නමයි හිත එතකොට. මේ වගේ නලිය නලිය තියෙන ශරීරයක් හැම වෙලේම නලියනවා මේක. හැම වෙලේම දුක උපදිනවා. හැම වෙලේම රිදෙනවා. හැම වෙලේම දනවා. හැම වෙලේම සීත හෝ උස්නේ. බඩගින්න පිපාසාව. ඉතින් යනකොට ඉබ්බ කට්ට අරන් යනවා වගේ අලිය අදුරු කොටේ අරන් යනවා වගේ අරන් යන්න. වතුර බෝතල් අරන් යන්න ඕනේ, කෑම අරන් යන්න ඕනේ. ඔක්කොම පටවගෙන යන්න ඕනේ. නේද? වන්දනාව එහෙම යනකොට දරත් පටවන් යනවා. ඒක මොකද? ගිනි දපින්නේ දර පටවන් යන්නේ. උයන්ද නේද? ලෝකුරාස් පාන් ඔක්කොම අරන් යනවා. ඇයි ඒ? කෑම කෑම කෑම කෑම නැතුව බෑ. ඉතින් මේ මේ ඔක්කොම වෙලා තියෙන මේ ශරීරය පවත්ත ගන්න පුදුම මහන්සියක් ගන්නවා. සමහර අයගේ ජීවිත හරිය විකාරයක් වෙලා. ජීවත් වෙන්නේ ශරීරය පවත්වන්න විතරයි යාළුවා. දැන් එහෙම කියනකොට ඊයේ උදේ ඉඳන් ගත කරපු ජීවිතය ගැන හිතලා බලන්න ඕනේ. මං එහෙම කියනකොට ඉතින් ඊයේ උදේ මෙහෙ කරනවා. මම උදේ නැගිට්ටා. මූණ හේදුවා. ඒ මොකටද? පවත්වන්න. හරිද? වැසිකිලි කැතිකිලි කරා. ඒ මොකටද? පවත්වන්න. උදේට කෑවා. ඒ මොකටද? පවත්වන්න. ඊළඟට ඇඳුම් අඳගත්තා. සීත උෂ්ණ මැසි මදුරුවන්ගෙන් සිද්ධ වෙන හානි නවත්ත ගන්න. වැඩට ගියා. ආ කියමුකෝ. වැඩට ගියේ මොකටද? හම්බ කරන්න. හම්බ කරන්නේ මොකටද? ඛණ්ඩ. එහෙනම් නේද? එහෙනම් ඒ වැඩට ගියා කියන්නේ පවත්තණ්ඩයි ගිහිලා තියෙන්නේ. ආවා. පිරිසිදු වුණා. නෑවා. ඈ රූපවාහිනියෙන් බැලුවා. ඉතින් එහෙම කරා අන්තිමට බුදිය ආවා. බුදිය ආවේ මොකටද? පවත්තණ්ඩ. එතකොට මේ මේ ජීවන චරිතය නම් දෛනිකව තියෙන්නේ කා කා කිය කිය ඉන්නවද විතරයි. මේක පවත්ව ගැනීම සඳහා ජීවත් වෙලා. ඉන්නේ හැම දෙයක් කරලා මුකුත්ම කරගෙන නැහැ. කාගේ ගණේට වැටෙන්නේ? සත්තුන්ගේ ගණේටයි වැටෙන්නේ. මම ওই කතාව කියන්නේ මටත් එක්ක. කොයිලාක හිතන්න එපා මට නැතුව කියනවා කියලා. නැත්තම් හිතයි මම මේ කට්ටියට ඕන නැති කතා කිව්වා. අපි පල්ලෙහාට දාලා කතා කරා. නේද? ආම්දුර උඩින් ඉඳගෙන අපි පල්ලෙහාට දැම්ම. නෑ මේ කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල ඇත්තයි කතා කරන්නේ. පැවිදි වෙච්ච මමත් කාකියාගෙන නම් ඉන්නේ මාත් වැටෙන්නේ එතෙන්ටමයි. ඉන් ඔබට ගිය මේ මානසිකාරය කියන වැඩ පිළිවෙලේ සංඥාව ඇති කරගන්න ඕන අපි මේ ජීවිතේ ඛණ්ඩ උපදිත ජීවිතය මම ඔය කෑම කියලා කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරය ඔක්කොගෙම කන කෑම කියන්නේ. ඒකට විතරක් හැදිච්ච ජීවිතය නෙවෙයි ඉන් ඔබට ගිය මනුෂ්‍ය ජීවිතයෙන් ඔබට ගිය දෙයක් කරන්න මේ වගේ ආදීනව සහිත ශරීරයක් පියාගෙන తాවකාලික සැපේ කියන එක මම පිළිකුල් කරනවා කියන හැඟීම Tamanට ඇති වෙන්න ඕනේ. කලකිරෙන්න ඕන පින්නත් මට මේ හම්බෙලා තියෙන නරකම එකක්. ආදීනව ටික මෙනෙහි කරනකොට මට මේ හම්බෙලා තියෙන්නේ නරකම එකක්. ඇයි? දැන් ඔතෙන්ට එනකොට හොත්තට තේරෙන්න ඕන කෙනෙකුට. ගහෙන් වැටුණ මිනිහට ගොන්නු රැල් පිටින් ඇනලා තියෙනවා. එක්කෙනෙක් නෙවෙයි. ඇයි? ඒක පැත්තකින් බලනකොට මේක අනිත්‍යයි. නේද? මගේ කියලා හිතාගෙන. අනිත් පැත්තෙන් බලනකොට අනාත්මයි. ඒ අනිත්‍ය වෙච්ච අනාත්ම වෙච්ච එක ඉපමණකින් නම් සීමා වෙලා නම් කමන්නේ ඒ අස්සේ ඒක පිළිකුල්. මේක ගල් ගෙඩියක් වගේ තිබුණා නම් මණික් ගලක් වගේ තිබුණා නම් මුතු වලින් දත් හදලා තිබ්බනම් නේද ඒ වගේ මුතු ඇටක වගේ නේද ඒවා දිරන්නේ නැති ගඳ ගහන්නේ නැති සුවඳවත් වෙන විදිහට මේ මේ එළියට හමන දාඩිය පිච්චමල් සුවඳ වගේ තිබ්බනම් නේද දැන් සමහර අය එහෙම උත්සාහයක් ගන්නවනේ නේද ඒ වගේ මේක මේ කිසිම ආකාරයක හොඳ දේවල් වලින් නෙමෙයි හැදලා තියෙන්නේ අනිත්‍ය මදිවට මට ඕන හැටියට තියාගන්න බැරුවා. ඒකත් මදිවට මේක පිළිකුල්. නේද? දැන් තුනයි. අමාරුවේ වැඩිච්ච තුනයි. පිළිකුල් මදිවට දැන් තව එකක්. ඒ මොකද්ද? පිළිකුල්ව ඉන්න අතරතුරේ මෙයා මොකද කරන්නේ? තව ලෙඩක් හදනවා ටිකට. ආදීනවත් සහිතයි. එතකොට මේ හතර ගැන යම් කිසි කෙනෙකුට සංඥා තියෙනවා නම් පින්වත්නි මේ ලෝකේ වෙන වැඩක් නම් කරන්න බෑ. මොකද්ද කරන්න වෙන්නේ? මේක නැති කරගන්න වැඩේ මෙවැනි ආකාරයක මෙන්න මේ තියෙන කල මේ කලකිරීම කොච්චර ප්‍රබලව මේ සංඥා හතරත් එක්ක ඇති වෙනවද කියනවනම් එයා මේකට හේතුව හොයනවා නැති කරගන්නවා මේ වගේ කෝලමක් තියාගෙන මම ඉන්න තවත් ලෑස්ති වෙන්නේ නැහැ. ඉන්න තවත් ලෑස්ති වෙන්නේ නැහැ. එහෙනම් එතනින්මයි පටන් ගන්න පින්නත් නිප්‍රහාණ සංඥාව. යම්කිසි කෙනෙකුට මේ ඇති වෙන කලකිරීමමයි එයාව ප්‍රහාණයට ඔය ඔය ප්‍රහාණ සංඥාව කියලා ඊළඟට අපිට කතා කරන්න තියෙන දේ. ඊළඟට කතා කරන්න තියෙන දේ කොච්චර හැදුවත් ප්‍රහාණය කරගන්න ඕනේ ප්‍රහාණය කරගන්න ඕනේ කියලා ඔය කලින් තියෙන හතර පිළිබඳව Tamanට සංඥා ප්‍රබලව නැති තාක්කල් පින්නත් නේ. ඉතින් තේරෙන්නේ නැති කෙනාට මේක ප්‍රහාණය කරගන්න කිසි උවමනාවක් තියෙද? අන්න මේ වගේ ආදීනව සහිත මේ වගේ විස සහිත මේ වගේ ඊ타මත්ම පිළිකුල් කටයුතු Tamanට කියලා රැවටිලා තියෙන මුලාවේ වැටිලා තියෙන ඇලී ගලී වාසය කරන්න වෙලා තියෙන සෙම ගොඩක සොටු ගොඩක ඉන්නවා වාගේ එක පිළිකුල් ගොඩක ඉඳ වෙලා තියෙන මේ වගේ ශරීරයක් මට හැදුනේ කුමන කාරණයක් හින්දාද කුමන කාරණයක් හින්දාද සංසාර ජීවිතේ මෙච්චර කලක් ආවේ මොකද කවුරු දැක්ක නැති හින්දාද කියලා බුදුජානක වහන්සේම දේශනා කරා සංහාව නැමැති වඩුව නුඹ දැන කරගත්තේ නැති හින්දා මම මේ ගෝර බීර සංසාරයේ මෙතනදලා ආවා. ආයෙ මම ওই කැණි මඩල හදන්න ඉඩ තියන්නේ නෑ. මම මේක කඩලා දැම්ම ආයෙ ඔය ගේ හදන්න ඉඩ තියන්නේ නෑ. එහෙනම් සංහාවයි මේ ඔකෝටම හේතු මේ මේ වගේ ශරීරයක් ඇයි මේ වගේ ඇහක් පහළ වුණේ ගිය භවයේ බලලමදි හින්දා. මේ වගේ ශරීරයක් පහළ වුණේ ගිය භවයේ අහලා දැකලා විඳලා මදි හින්දා. තව විඳින්න ඕනේ, තව විඳින්න ඕනේ කියන හැඟීම ඉතුරු කරගෙන මැරිච්ච හින්දා. දැන් මේ කරේ කොහොමද? මේ ඊළඟ භවයේ පටන් ගන්න කවද්ද? දින දීලාද? තව අවුරුදු 10ක් 20ක් ඊළඟ භවයේ පටන් ගන්න කොච්චර කල් තියෙනවද? කියන්න බෑ නේද? මේ මොහොතේද කියලා හෙට එළි වෙයිද කියලා කියන්න පුළුවන්කම නැහැ. හැබැයි අපේ අදහසක් තියෙනවා නොමිලේම දින දීලානේ තියෙන්නේ අපි. හැමදාම හෙට තියෙනවා. හෙට නොමිලේම එනවා. හැබැයි මේ මේ පුංචි මකුණු හිසක් වගේ තියෙන මේ ඇහැ නැති වෙච්ච දවසට ආයෙ ඉන්නේ නැහැ අපේ පැත්තට. මකුණු හිතක් වගේ තියෙන මේ කුංචි චක්කුව නැති වෙච්ච දවසට ආයෙ ඉර මෙහෙන්නේ මගේ ලෝකේට ආයෙ ඉර පා යන්නේ නැහැ නේද එහෙනම් ඒකකන් තමයි මම මේ නටන්නේ. එතකන් තමයි මම මේ රඟලන්නේ. මේ වගේ එතකොට ඒ වගේ වෙනකොට මට මේක නැතුව බැරුව යනවා. ආය බලන්න ඕනේ ආය බලන්න ඕනේ කියන මරණ ඇඳේ ඉඳගෙන කියනවා අම්මලා ලොක්කිට එන්න කියන්න මද්දුමීට එන්න කියන්න කුඩි පුතාට එන්න කියන්න තව එක සැරයක් හරි බලන්න බලලා බලලා බලලා බලලා තව එක සැරයක් බලන්න ඕනලු වැරදිත් එක ඈ බලාගෙන ඔය කියවේ යන්නේ එහෙනම් හොඳට බලන්න ඕනේ මේ தත්ත්වේ මං ඉන්නවද? අද හැන්දෑවේ මැරුණොත් මට තව එක සැරයක් මගේ දරුවෝ දිහා බලන්න ඕනේ කියන හැඟීම ඇති වෙයිද? එක සැරයක් බලලා මැරෙන්න මට තනසීමේ මැරෙන්න කියන අදහස ඇති වෙයිද? ඇති වුණොත් මොකද වෙන්නේ? ආය හම් වෙනවා එකක්. නේද? ආය ඇහැකුත් හම් වෙනවා, නාසයකුත් හම් වෙනවා, දිවකුත් හම් වෙනවා, කටකුත් හම් වෙනවා, ඔක්කොම හම් වෙනවා. හැබැයි සමහරවිට හම් වෙන ඒවා කතා කරන්න බෑ. එක වචනයයි කතා කරන්න පුළුවන්. ඒ gederadima හම් වෙනවා. ඒ gederama හම් වෙනවා. ඉතින් හැබැයි එක වචනයයි කතා කරන්න පුළුවන්. ඒ කවුද? ඔය ඉන්නේ ගෙදර පූසෝ එහෙම එක වචනයයි. එයාට බඩගිනි වුණත් නෑ, ඌ කවුරු හරි ගැහුවත් නෑ, ඌ මොනවා වුණත් හැමදේම නෑ ඌ නෑ උතර. නේද? කට්ටියක් උඹෑ උඹෑ විතරයි. නේද? ඉතින් ඕම් ඕම් සමන්ත තියෙන පුණ්‍ය මහිමේ අනුව ඉතින් ওই වගේ තැන් වලටපත් වෙන්නද ඉන්නේ. මේකේ තියෙන ආදීනවේ හොඳට දකින්න ඕනේ. එහෙනම් අර ලැබිලා තියෙන දේත් නරකයි, ලැබෙන්න තියෙන දේත් ඉතාම නරකයි. එහෙනම් මේ ඔක්කොටම හේතුව තණ්හාව. එහෙනම් මම මොකද කරන්න ඕනේ? තණ්හාව දුරු කර ගැනීම තණ්හාව නැති කර ගන්න නම් ඒක ප්‍රහාණය කළ යුතුයි ප්‍රහාණ සංඥාව ලැබෙනවා ප්‍රහාණ සංඥාව ලැබෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පතමාචානන්ද ප්‍රහාණ සංඥා ඉදානන්ද වික්ඛු uppannam kāma විතක්කං නාදි වාසේති පජහති විනෝදේති භ්‍රන්ති කරෝති අනුභවං ගමේති uppannam ව්‍යාපාද විතක්කං නාදි වාසේති පජහති විනෝදේති භ්‍රන්ති කරෝපි අනුභවං ගමේති උපන් නූපන්නේ උපන්නං විහිංසා විතක්කං නාදි වාසේති පජහති විනෝදේති භ්‍රන්ති කරෝති අනුභවං ගමේති උපන් නූපන්නේ පාපකේ අකුසලයේ ධම්මේ නාදි වාසේති පජහති විනෝදේති විහන්ති කරෝති අනුභවං ගමේති දැන් තමයි පාලම එක පැත්තක තියෙනවා මහා ආදීනව ගොඩක් අනිත් පැත්තේ තියෙනවා අපි කියාපු නැති පැත්තක තියෙනවා විරාග සංඥා නිරෝධ සංඥා හොඳ හොඳ ඒවා කට්ටියක් එකට තියෙනවා එතනින් මේ පැත්තට යන පාලම තමයි ප්‍රහාණ ප්‍රහාණ සංඥාව කියලා කියන්නේ පින්නත් නේ මේ ලෝකයේ කෙනෙකුට ලැබිය යුතු වටිනාම සංඥාවක්. පිරිත් පොතේ අපි ඕනෑ තරම් අහලා තියෙනවා නාදිවාසේති, පජහති, විනෝදේති, විහති කරෝති, අනුභවං ගමේති කියන. මේ ලස්සන වචන පහ, මේ වටිනා වචන පහ මණික් වගේ මණික් වලට වැඩිය අනන්ත ප්‍රමාණයක් වටින වටිනාකමේ වචනයෙන් කියලා දෙන්න බැරි තරම් වටිනාකමක් තියෙන මේ වදන පහ ලැබෙන්නේ බුද්ධෝත්පාද කාලයක මිනිස්සෙක් වෙලා ඉපදිලා ඉන්න කලාතුරකින් ලැබෙන වචන පහ වචන පහ උදාහරණයකින්ම පැහැදිලි කරන්නම් වාහනයක් එලගෙන එලවගෙන යනවා කවුරු හරි ආයුධ මල්ලක් තියෙනවා මොනවා හරි වුණොත් හදාගන්න හැබැයි වාහනයට කරදරයක් වෙනවා මේ ඇතුලේ ඉන්න මිනිස්සයාට මේ ආයුධය මේ වෙලාවේ පාවිච්චි කරලා මේක හදාගන්න ඕනේ කියලා හිතෙන්නේ නැත්නම් ඔන්න තේරුම් ගන්න මේ සංඥාව කියන්නේ මොකද්ද කියලා අමාරුවෙන් හරි ඔය ටික තේරුම් ගත්තොත් ඉතින් ටික ලේසි. ආයෙ මතක් කරනවා මම. වාහනේ ඉන්න රියදුරු මහත්තයාට වාහනේ කැඩෙනවා. එයා දන්නව ආයුධ මල්ල තියනවා කියලා. ආයුධ මල්ල තියනවා කියලාත් දන්නවා. කැඩුනා කියලාත් දන්නවා. හැබැයි මේක අරගෙන හදාගන්න ඕන දැන් කියලා එයාට හිතෙන්නේ නැත්තම්. ආයුධය අවශ්‍ය තැනදී පාවිච්චි කරන්න එයාට අවශ්‍ය කරන සංඥාව එන්නේ එන්නේ නැත. අවශ්‍ය තැනදී ආයුධය පාවිච්චි කරලා වැරද්ද නිවැරදි කරගන්න එයාට අවශ්‍ය කරන සංඥාව එන්නේ නැත්නම් ඒ වැඩේ කෙරෙයිද? කෙරෙයිද? නිත්‍ය සංඥාවට ආයුධය අනිත්‍ය සංඥාවයි. ආත්ම සංඥාව කියන ලෙඩේට ආයුධය අනාත්ම සංඥාවයි. රාග කියලා කියන සුභ සංඥාව කියන ලෙඩේට බෙහෙත ආයුධය අසුභ සංඥාවයි. ශරීරය පිළිබඳ තියෙන උද්දාමයට උද්දාමයට පත් වෙලා ඉන්න ස්වභාවයට තියෙන ආයුධය ආදීනව සංඥාවයි. එහෙනම් ඒ ආයුධ ටික අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න තමන් ගන්නේ නැහැ. රාගය උපන් කලෙහි අසුභය පාවිච්චි කරගෙන ඒක මැඩපවත්ත ගන්න තමන්ගේ හිතෙන් සංඥාවක් එන්නේ නැත්නම් මේක තදංග වශයෙන් ප්‍රහාණය කරන්න ඕනේ. මේක විස්කම්මන වශයෙන් ප්‍රහාණය කරන්න ඕනේ. ආය මේක එන්න දෙන්නේ නැතුව කපලම දාන්න ඕනේ කියලා. Tamangeම ඇතුලෙන් සංඥාවක් එන්නේ නැත්තම් පින්වත් මේ ඒ තැනත්තාට කවදාකවත් නිවන් දකින්න පුළුවන්. එහෙනම් අභ්‍යන්තරගත මෙහෙයුමක් තියෙන්න ඕනේ Tamange පැත්තෙන්. Tamange පැත්තෙන් එළියට එන මෙහෙයුමක් තියෙන්න ඕනේ. මේවා අයින් කරලා දාන්න ඕනේ, මේවා විනාශ කරලා දාන්න ඕනේ කියලා. මම අහනවා අර ඉස්සෙල්ලා ඇහුවා වගේ මේ පින්වත් අයගෙන් ඊයේ දවස පුරාවට යමක් ප්‍රහාණය කරලා දාන්න ඕනේ කියන හැඟීම ඇති වුණාද? Taman ළඟ ඉපදිච්ච කාම විතර්කයක්, ව්‍යාපාද විතර්කයක්, විහිංසාව විතර්කයක් වුණාද? මොනවා හරි අකුසලයක් Taman තුල ඊයේ දවස පුරාවට ඉපදුනාද? ආය මේක නොනැගිටින සෙයියාවටම ඇති කරන්න. ආය කවදාකවත් මේක ඇති වෙන්නේ නැති වෙන්න මම නැති කරලා දාන්න ඕනේ කියන හැඟීමක් මේ අය තුල ඊයේ දවස පුරාවට ඇති වුණාද කියලා මම විමසනවා. ගිය සතියේ ඇති වුණාද කියලා විමසනවා. ගිය මාසේ ඇති වුණාද කියලා විමසනවා. ගිය අවුරුද්දේ ඇති වුණාද කියලා විමසනවා. ඔවා කාගෙන්ද විමස ගන්න ඕන? මගේ. ඇති වෙච්ච අවස්ථා තියෙනවා බණක් එහෙම අහන වෙලාවට. මං අහන්නේ ඒ වෙලාවට නෙමෙයි. නේද? මං අහන්නේම නෙවෙයි රාගයේ උපන් කල්හි, දේශයේ උපන් කල්හි, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, මාන්න ආදී ඉපදිලා ඒ තුලම විතර්කණය කරමින් කරමින් කරමින් කරමින් ඉන්න වෙලාවේ කාම විතර්කයට ඉඩ දීලා ඔහේ ඉන්න වෙලාවේ ව්‍යාපාද විතර්කයට ඉඩ දීලා ඔහේ ඉන්න වෙලාවේ බණින්න ඕනේ ගහන්න ඕනේ අනුපද කියන්න ඕනේ කියලා හිංසාකාරී විතර්කයන් පහළ වෙලා අතෙන් දිල්ල ගන්නම් මෙතෙන් දිල්ල ගන්නම් කියලා ඉන්න වෙලාවේ ඇති වුණාද තමන්ගේ පැත්තට ආවද ලෙඩේ හැදිලා මේක අයින් කරගන්න ඕනේ මේක තියාගත්තොත් මට කවදාකවත් හරියන්නේ නැහැ මේක ආයේ ඇති වෙන්නෙම නැති වෙදින් නැති කරගන්න ඕනේ කියන සංඥාවක් තමන්ගේ පැත්තෙන් ආවද කියලා මම විමසනවා. ආවනම් හොඳයි. එක සැරයක් ආවා කියලා කිව්වොත් හරි විදිහට නම් කී සැරයක් එන්න ඕනද ඇතිවෙච්ච අකුසල් ගොඩක් එක බලපහම. ලෙඩේ හැදෙන හැදෙන වෙලාවට එන්න ඕන. ලෙඩේ හැදෙන හැදෙන වෙලාවට එන්න ඕන. එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ? ආයුධ කට්ටලය තියෙනවද නැද්ද? ආයුධ කට්ටල තියෙනවද නැද්ද? ඒරයිද කරන්න කියලා නේද පඨවි ආපෝ තේජෝ වායෝ කියලා පැත්තකට ලැබුවා කරනවා නේද කේසාලෝ මානකා දන්තා දතා රජෝ මන්සන් කියලා ලැබුවා ඉතින් හරියට දේවල් ඉතින් පුළුවන් තරම් කළා එහෙනම් ආයුධ හදලා ලෙඩෙත් හැදිලා ආයුධ කට්ටලේ පැත්තක නේද ලෙඩේ පැත්තක ලෙඩේ එහෙමම ලෙඩේ ඕන වෙලාවට ආයුධය ගන්න ප්‍රියසුරා දන්නේ නැහැ අන්න ඒක සිද්ධ නොවි අදාළ වෙලාවට අදාළ ප්‍රහාණ සංඥාව ප්‍රහාණ සංඥාව උපදින්න ඕනේ ප්‍රහාණ සංඥාව අවශ්‍ය වෙලාවට. ආන්ගේ සංඥාව ඉපදුනොත් එයා හැප්පි හැප්පි හැප්පි හැප්පි හොයනවා පින්නත්. සටන් කරන්න ගියාම කෙනෙක් එක ආයුධයකින් ගහලා බලනවා. තව ආයුධ දෙකක් අරන් ගහලා බලනවා. සතුරත් එක්ක හැකි වෙර දාලා හැකි හැම උපක්‍රමයක්ම දාලා සතුරව අයින් කරගන්න උත්සාහ කරනවා සටන් කරන නිවැරදි සටන්කරුවෙක්. ආන් ඒ වගේ තමන්ගේ පැත්තට එන කෙලෙස් සතුරා මැඩගන්න කරන්න පුළුවන් හැම පැත්තෙම උපක්‍රම යොදමින් යොදමින් මෙතනින් පන්න පයින්ද දෙන්නේ මෙතනින් පයින්ද දෙන්නේ මෙතනින් පයින්ද දෙන්නේ කියලා බලකොටුව තරණය කරන්න දෙන්නේ නැතුව ආරක්ෂා කර ගන්න නම් ඒ ඒ තැනදී අදාළ අදාළ දේ කරන්න වෙන කවුරු හරි ඇවිල්ලා මතක් කරනකම් ඉන්න පුළුවන්ද වෙන කවුරුත් ඇවිල්ලා මතක් කරන්න බෑ එහෙනම් ඒ සංඥාව එන්න ඕන කොහෙන්ද මේක ඇතුළෙන්මයි. අනේ හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕන දෙයක් තියෙනවා. උතුම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ අංශු මාත්‍රයක්වත් අඩුවක් නැතුව Tamanට මේ තියෙන ව්‍යසනය සම්පූර්ණයෙන් නැති කරගන්න පුළුවන් මාර්ගයක් දේශනා කරලා තියෙන ධර්මයක් ක්‍රමයක් තියෙනවා. ඒකට ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමවේදය පැහැදිලිවම හාත්පසින්ම ආරක්ෂාව සපයනවා. ඒකද මේ මේ චක්‍රයට වැටුණොත් කෙනෙක් නිවන් දැකලා මිසක්ම නවතින්නේ නැහැ. මේ ක්‍රමවේදයට අවතීර්ණ වෙන්නේ නැති හානිය වාගෙට කෑලි කෑලි සුට්ට සුට්ට යන්තම් යන්තම් මේවා ස්පර්ශ කරන හින්දා තමයි කෙනෙකුට මේකෙන් ගලවෙන්න බැරිලත් ඔය උත්තර ඇති මෙච්චර ඇති තව පස්සේ පුළුවන් හෙට පුළුවන් මට පුළුවන් උත්තරයි නේද මහන්සි මේවා තමයි පින්වත් මේ හැම වෙලේම රෝගී සහිතයි මම රෝගියෙක් මම මේ වගේ කෙනෙක් මට මෙහෙම බෑ මට අනිත් අය වගේ බෑ මේ වගේ নানা ආකාර අදහස් හින්දා මේකට යන්නේ නැහැ. ආදීනව සංඥාව තියෙන කෙනෙක් වින්නත් අහවලා නිරෝගී කියලා කියයිද කවදාවත්? ආදීනව සංඥාව වඩපු කෙනෙක් මම නිරෝගී කියලා කියන්නේ. නෑ. ඉතින් මේ තියෙන දේවල් තියාගෙන මේ අවම තත්ත්වයන් යටතේ තමයි මේ ඔක්කොම කරන්න වෙන්නේ. එහෙනම් මෙතෙන්දී අපි බලන්න මේ ජීවිතය ප්‍රහාණය කරගන්න මේ ඇති වෙන ඇති වෙන හැමදේම ප්‍රහාණය කරගන්න අවශ්‍ය කරන විදිහ කොහොමද කියලා දැන් කතා කරමු. ඒක අපේ හිතේ ඇතිවෙන්න ඕන චින්තන රටාවක්, ඇතිවෙන්න ඕන සංඥාවක්. මේ බලන්න. සිද්ධ වෙලා තියෙන යම් හානියක් තියෙනවා නම් මේ වෙනකොට හිතේ දරා ගන්න බැරි කැක්කුමක් තියෙනවා නම්, ගිනි ගන්න ගතියක් තියෙනවා නම්. අර ඉස්සෙල්ලා වේදනාව ගැන කතා කරා වගේම මම ඇහුවොත් මේ අයගෙන් සියලු ගිනි හටගත්තේ රූප පිළිබඳ තණ්හාව ශබ්ද පිළිබඳ තණ්හාව, රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, ස්පර්ශ තණ්හා, ධම්ම තණ්හා. ඔය තණ්හා ඇති උනේ කොහේ මූලික වෙලාද? ඔය හයන තියෙන්නේ. කොහෙද මුල්ුණේ ඔකට? ඇහෙන් වැරදියට බලපු හින්දාය කියලා කිව්වොත් මොකද කියන්නේ? ඇහෙන් යම් රූපයක් බලලා නැවත වාරයක් ඇල්මෙන් හැරිලා බැලුවේ නැත්නම් කනෙන් යම් ශබ්දයක් අහලා නැවත වාරයක් සුවයි සුන්දරයි මధుරයි කියලා තණ්හා දෘෂ්ටි මාන්නයෙන් එල්බගෙන නැවත වාරයක් ඒ සද්ද ඇහුවේ නැත්නම් අතීතයේදී නාසයෙන් දිවෙන් ශරීරයෙන්ුත් එහෙමයි මේ ඉන්ද්‍රියන් වලින් ඔය විදිහට මනසින් අරමුණු ගත්තේ නැත්නම් ඒවා එන වෙලාවට ඒවා ගන්නට නොදී ඒවා කෙරෙහි විතර්ක ඇති කරගන්නේ නැතුව නවත්ත ගත්තා නම් පින්නත් මේ සිද්ධ වෙලා තියෙන වින්නහිය සිද්ධ වෙනවද අද දුක් විඳින යම් රූපයක් තියෙනවා නම් තමන් මෙනෙහි කර කර මෙනෙහි කර කර ඇහෙන් ওই රූපේ නැවත නැවත බලපින්දා නෙමෙයිද අද දරා ගන්න බැරි සමහර වේදනා ඉල්ලනවා නම් මගේ හිත අහවල් වේදනාව මට ලබා දෙන්න අහවල් සැප වේදනාව දෙන්න මේ දේම කණ්ඩ කණ්ඩ කියලා කියනවා නම් මේ දේම බොණ්ඩ බොණ්ඩ කියලා කියනවා නම් මේ දේම විඳින්න විඳින්න කියලා කියනවා නම් මේ ඉන්ද්‍රියන් සංවරව වාසය කරන්නේ නැතුව ඒවා නැවත නැවත විඳින්න හින්දා නෙවෙයි මේ ඔක්කොම උනේ කොහොමද නැද්ද? ඔව්. දැන් මේ කාලේ අලුතෙන් අලුතෙන් විඳිනවද නැද්ද? අතීතයේ වෙච්ච දේ වෙලා දැන් ඇතුලේ රිංගලා කට්ටිය හුඟා හිංසා කරනවා මට. ඒ අතරතුරේදී පින්වත්නි මේ කාලෙත් අලුත් රූපයක් දැකලා දැනගන්න. ඒක දිහා නැවත නැවත හරි හරි බලනවා. මිහිරි શબ્දයක් ඇහුනොත් ඒක දිහා නැවත නැවත නැවත නැවත නැවත නැවත ඒක විඳිනවා. දැනුත් වැඩේ නැවතිලාද? දැනුත් වැඩේ නැවතිලා නැත. එහෙනම් ඉතින් ඉවර වෙයිද ගොඩ? ගොඩ ඉවර වෙයිද? අර පැත්තෙන් ගොඩවල් අයින් වෙනකොට මේ පැත්තේ එකතු වෙනවා. මේ බලන්න. පොඩි කාලේ පින්වත්නි සමහර ලෙන්ගතු අය හිටියා අපේ පොඩි කාලේ අම්මා තාත්තා නැත්නම් යාළුවෝ කියමුකෝ. මේ අයට කවුරු හරි ගැහුවොත් බැන්නොත් අය හේතු කාරණා මොකුත් අහන්නේ නැහැ අපිත් ගහනවා බනිනවා එහෙම තමයි. ඇයි ඒ? හදිස්සි ඒ වගේ කෙනෙක් මැරුණා නම් දවස් ගාණක් කන්නේවත් නැහැ ලොකු දුකක් ඇති වෙනවා හිතේ. නේද? දැන් දැන් ඒ කට්ටිය ගැන තියෙන හැඟීම මොකද්ද? කාලයක් දැන් ආශ්‍රය කරලා නැහැ. නේද? කාලයක් ආශ්‍රය කරලා. දැන් පත්තරයක දකින්න නමත් එක්ක මැරිලා කියලා. අපි මොකද කියන්නේ දැන්? මේ කෙනා මාත් එක්ක පොඩි කාලේ බොහෝම සමීපව හිටියේ කියලා පත්තරයකට ඉඳන් නිකන්. අච්චරයි කියන්නේ. එහෙනම් ඒ කාලේ මට ඒ අය ගැන ලොකු හැඟීමක් උත්පාදනය වෙලා තිබ්බා. හැබැයි දැන් දැන් ඒක නැහැ. ඒ කාලේ ඒ තැනත්තා හෝ තැනැත්තිය හින්දා මං දුක් විඳා දැන් එහෙම එකක් නැහැ. හැබැයි එදා හිටියේ පෘතුගීසි දැන් ඉන්නේ පෘතුගීසි පන්නලා දැන් ලන්දේසි කට්ටියක් ඉන්නවා. දැන් ඊට පස්සේ ඉංග්‍රීසි නේද? වෙච්ච දේ ජාතියටත් උනේ. ඒක මටත් වෙන්නේ ඒකයි. එක එක කාලෙට එක එක කණ්ඩායම් බඟවගෙන කාලයකට අපි දුක් වෙනවා එක කණ්ඩායමක් ඉඳලා. එක කාලයකට ඒ කට්ටිය අයින් වෙලා වෙන කෙනෙක් මේකට දින්ග ගන්නවා. ඊළඟට ඒ කට්ටිය අයින් වෙලා තව කට්ටිය අයින් ගන්න. ඉතින් මුළු සංසාර ජීවිතේම එක එක මස් ගොඩවල්, කටු ගොඩවල්, ලේ ගොඩවල්, අසුචි ගොඩවල් ගැන හිත හිත හිත හිත හිත ඉඳලා වැටලා යනවා. ආය උපදිනවා. නේද? ඕම් බලලෙක් වෙලා ඉපදිනවා, බැලලිය දිහා බලාගෙන ඉන්නවා. හරකෙක් වෙලා ඉපදිනවා, එළවැසියක් දිහා බලාගෙන ඉන්නවා. නේද බල්ලෙක් වෙලා ඉපදුනොත් දැලිය දිහා බලන් ඉන්නවා ඉතින් ඔය බලන්නේ කරන්න දෙයක් නැහැ කැතයි තමයි නේද ඇත්ත ඒ නේද ඈ මිනිස්සෙක් වෙලා ඉපදුනොත් පිරිමියෙක් වෙලා ඉපදුනොත් ඉස්සිය දිහා බලන් ඉන්නවා ඉස්සිය කියලා ඉපදුනොත් පුරුෂයෙක් දිහා බලනවා බලනවා බලනවා ඉතින් මෙන්න මේ தত্ত্বය තේරුම් අරගෙන මේ බැලිල්ලෙන් මොකද උනේ කාලෙන් කාලෙට කාලෙන් කාලෙට එක එක එක එක දේවල් අපේ ජීවිතවලට ඇතුල් වෙලා ඇතුල් වෙන්නේ කොහෙන්ද මේ ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්. මේ බව දැනගත්ත මම පොඩි වැඩපිළිවෙලක් ආරම්භ කරන්නයි යන්නේ. මුරකාරී කියන්නයි හදන්නේ පළවෙනි තැන. ගිහිල්ලා. හරිද? පළවෙනි තැන මුරකාරී කියන්න යන්නේ. ඒ කියන්නේ හතුරට ඇතුල් වෙන්න බෑ. ඒ කියන්නේ මොනවද දැන් මට හතුරු වෙලා තියෙන්නේ මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ප්‍රිය වශයෙන් ගැනීම. ප්‍රිය වශයෙන් ගත්තොත් මේ ගුණේ එහෙනම් මම ඇහැ පාවිච්චි කරනවා. හැබැයි ප්‍රිය වශයෙන් කිසිම දෙයක් ගන්නෙ නෑ. මෙතනින් මෙහාට ගන්නෙ නෑ, ගන්නෙ නෑ, ගන්නෙ නෑ කියලා තමන්ගේ පැත්තෙන් සංඥාවක් එන්න ඕනද නැද්ද? මේක නවත්තන්න නම්. එහෙම සංඥාවක් එන්න නම් මොකද කරන්න ඕන? ගත්තු එකේ ආදීනව හොඳට මෙනෙහි කරන්න ඕන. හරිද? ගත්ත එකේ ආදීනව. මම මේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් සැපයයි විඳලා මට සිද්ධ වෙච්ච මේ අකරතැබ්බය කියලා හොද්දට මෙනෙහි කරන්න ඕනේ සතර විඳිනේව මම අර කිව්ව හරක් ගැන බල්ලෝ ගැන මේ ඒවා ගැනත් මෙනෙහි කරලා මේ ඇහෙන්ද ඇහෙන් ඇතුළට ගත්ත හින්දා මට සිද්ධ වෙච්ච නස්පැත්තිය මම දැන් වැටිලා ඉන්න අමාරුව ආයෙනම් ගන්නෙ නෑ ගිනි පෙල්ලෙන් මම බැට කාලා ඉන්නේ ආයෙනම් ගන්නෙ නෑ ආයෙනම් ගන්නෙ නෑ ආයෙනම් ගන්නෙ නෑ කියලා ඉන්ද්‍රිය සංවරය අදිස්ථාන කරගන්න ඕනේ ඉස්සෙල්ලා. හරිද? ඉන්ද්‍රිය සංවරය ඇයි? ඇහෙන් යම් රූපයක් ගත්තට පස්සේ පින්නදි කාම විතර්ක ඇති වෙනවා අපිට. සුභ වශයෙන් ගත්ත ගමන් විතර්ක ඇති වෙනවා. මේ විතර්කය අපිව මිත්‍යා දෘෂ්ටියට ගෝචර කරනවා. මේක මේ අමුතු මූල ධර්මයක් නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා. අසාරේ සාරමතිනෝ සාරේ දාසාර දස්සනෝ තේසාර නාදිගතන්ති මිත්‍යා සංකප්ප කරා. මිත්‍යා සංකප්ප එහෙනම් මොනවද කාම ව්‍යාපාද විහිංසා? ඒ සංකල්ප ඇති කරන්නේ සරුදේ නිකන් වශයෙන් ගැනීම. එහෙනම් දැන් අපි අනිත්‍ය, අනාත්ම, දුක්ඛ කියලා දේවල් දැනෙන විදිහට ආදීනව, අසුබ කියන උපකරණ ටිකක් මට තියෙනවා. ඒකින්ද මට දැන් මේවා මේවා සරු වශයෙන් ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. නමුත් මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මට සමහර රසයන්, සමහර ස්පර්ශයන්, සමහර රූප මේ වගේ දේවල් දැකලා සුබ උපදිනවා. ඒ උපදිනකොට මගේ ළඟ තියෙන උපකරණේ පාවිච්චි කරලා මම මේක ඇතුළට කිසිම විදියකින් ගන්නෙ නැතුව ඉන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය වෙලාවට මේ උපකරණේ පාවිච්චි කරගන්න නම් මගේ ළඟ සංඥාවක් එන්න ඕනේ. ඒකට නම් අදිස්ථානීය වීර්යය වැඩි කරගන්න ඕන මම ආය ගන්නෙ නෑ, ගන්නෙ නෑ, ගන්නෙ නෑ කියලා ආදීනවය මෙනෙහි කරමින් ගත්ත එකේ ආදීනවය මෙනෙහි කරමින් මම සුබ වශයෙන් කිසිම දෙයක් ගන්නෙ නෑ, ගන්නෙ නෑ කියලා අර විතර්ක වලට එන්න දෙන්නේ නැතුව ගත්තොත් වෙන විතර්ක වලට එන්න දෙන්නේ නැතුව එන එන වෙලාව ඒවා නවත්ත ගන්නවා කියලා ඒ ඒ විතර්කයන් පහළ වෙනකොටම ඒ සංඥාව ඇති වෙන විදිහට තමන්ගේ හිත සකස් කරගන්න ඕනේ ගන්නෙ නෑ ගන්නෙ නෑ ඇත්තටම ආදීනව හොඳට මෙනෙහි කරොත් මට කියන්න හොද්දට මෙනෙහි කරොත් ඇහැ කන නාසය දිව ශරීරයෙන් තමයි මේ මට මේ සංගතිය උනේ කියලා හොද්දට මෙනෙහි කරොත් කෙනෙක් මතක් වෙන එකක් නැති වෙයිද ඇහැට නැවතාවයක් ලස්සන රූපයක් දකින්නකොටම මතක් වෙන එකක් නැති වෙයිද මේක ගන්න හොඳ නැහැ කියලා. මේක අයින් කරන්න ඕනේ කියලා මතක් වෙන එකක් නැති වෙයිද? එහෙම එහෙම වෙන්න එකක් නැති වෙයිද? ආන් අන්න ඒක ඇති කරගත්තොත් ඉන්න මේකට කියනවා ප්‍රහාණ සංඥාවෙහි නාදි වාසේති. ඉවසන්නේ නැහැ. දැන් අපිට වෙලා තියෙන්නේ මොකද්ද? ඉවසනවා කියන එක බලන්න. ඉවසන්නේ නැහැ කියන එක මේ කිව්වේ ඇයි ඉවසනවා කියන්නේ මොකද්ද? ආ එන්දර්ලා ඔහේ ඉන්නවා. මේකට මොනවා වුණත් එකයි මේක විනාශ වුණත් එකයි මේක සංසාරේ ගියත් එකයි නැතත් එකයි මේකට දුක් හටගත්තත් එකයි ලස්සන රූපයක් දැක ගමන් ඔහේ ඉන්නවා එන්න එන්න ආරාධනා කරන එන්න ඇතුළට එන්න මේ ඇහෙන් එන්න නේද හැමෝම එහෙමයි ඉන්නේ ඔහේ වෙන දෙයක් උන දෙන් කියලා ඉන්න මේක තියෙන භයානකම තේරුම් අරන්නේ භයානකම තේරුම් ගත්තොත් පින්වත් මේ බුදුරජාන් වහන්සේ දේශනා කරා රත් වෙච්ච යහුලකින් ඇහැට ඇනගන්න ඔයිට වැඩිය හොඳයි කියලා රත් වෙච්ච යහුලකින් යනගන්න ඇයි එකතරේයි පිච්චෙන්නේ නැත්තම් මේක පිච්චෙන වාර ගන්න කියන්න බෑ අපාය ගිහිල්ලා පිච්චෙන වාර ගන්න කියන්න බෑ මොකද උපාදාන தත්තෙටම යන්නේ තෝවා උපාදාන தත්තෙට ගියාට පස්සේ කරන්න බැරි වැරද්දක් නැහැ යමක් උපාදානය වෙලා මේ රූපය මගේ මගේ කියලා දැනුණොත් පින්නන්නේ කරන්න බැරි වැරද්දක් නැහැ එහෙනම් ඒ තරමටම විනාශ මුඛයට යන මේ ඇහැට පේන රූපය ගැන හොත්තට ආදීනව මෙනෙහි කළොත් ඒ දැනත්තා ආය රූප විශේෂයි බය වෙනවා පින්නන්නේ. කඩු කොළු අරගෙන කවුරු හරි ගහන්න එනවා නම් මේ ශරීරයට මෙතනින් ඇතුල් වුණොත් එහෙම යම් කිසි පිරිසක් කඩු කොළු අරගෙන දුවනවා දිවිල්ල අපි ඇයි? ශාරීරික වේදනාවලට කැමති නැති හින්දා. ඊට වැඩි වේගකින් දුවන්න ඕනේ මං පහරන හොරු වෙනවා වාගේ කියලා. මොනවද මේ රූප මගේ පිටිපස්සේ පන්නනවෝ කියලා ආරන්නේටම දුවලා තමයි ඉන්න ඕන කෙනෙක්. හ්ම් මේ ශබ්ද මගේ පිටිපස්සේ පන්නන් එනෝ මේවා ඔක්කොම මා විනාශ කරන්නයි එන්නේ කියලා ශබ්ද නැති තැන් වලට හරි ගිහිල්ලා ඉන්න ඕනේ බේරෙන්න බැයි නම්. ගන්ධ නැති තැන් වලට හරි ගිහිල්ලා ඉන්න ඕනේ. ඒකයි අරඤ්‍ය රුක්ක මූලයක් ශුන්‍යාගාර හොයාගෙන සමහර අය යන්නේ. තරුණ කාලෙම යන්නේ. මේවත් එක්ක මට තාම බේරෙන්න බෑ. මම යන්නම යනවා. මේවා ඉන්න පැත්තේ ඉන්නේ නැහැ. යම් කිසි කාලයක් හිත দমনය කරගන්නකම් එන්නෙත් නැහැ. හොඳයි. අන්නේ විදිහට පින්නත් මේ නාදිවාසේති නාදිවාසේති නාදිවාසේති කියන ආකාරයට තමන් ඇතුළට ගන්නෙ නෑ කියන වීරිය වර්ධනය කරගන්න ඕනේ සංඥා වර්ධනය කරගන්න ඕනේ ආදීනව මෙනෙහි කරමින් එහෙනම් පළවෙනි වැට බැඳා දැන් අලුත් වාහන තියෙනවනේ අලුත් වාහනේ කොහේ හරි තාප් එකකට කිට්ටු වෙනකොට සංවේදී උපකරණයක් තියෙනවා නේද හැප්පෙන්න ඉස්සෙල්ලා එයා කෑ ගහනවා මෙන්න කිට්ටු උණු කිට්ටු උණු කියලා නේද මොකක් හරි සංඥාවකින් කෑ ගහන ඒ මොකද ඒකට සංවේදී උපකරණයක් හයි කරලා තාප්පෙට කිට්ටු වෙනකොට හැප්පෙන්න ඉස්සෙල්ලා කෑ ගහනවා. ලං වෙනකොට කෑ ගහනවා. අන්න ඒ වගේ මේකට සංවේදී උපකරණයක් හයි කරන්න ඕනේ. හරිද? මොකද්ද ඒ ඒ විදිහමයි. තමන්ගේ හිතට සංවේදී උපකරණයක් අල්ලගන්න හොරු අල්ලන එකක්. මොකද්ද සංවේදී උපකරණය? කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක ඇති වෙන්න දෙන්නේ නෑ. රූපයක් දැකලා සුබ වශයෙන් ගත්තොත් ඒ වෙලාවෙම කෑ ගහනවා අපේ හිතම. මෙන්න ගන්නවෝ මෙන්න මේ රූපය දිහා බලනවෝ කියලා අපේ හිතෙන්ම සංඥාවක් එන්න ඕනේ. මෙන්න මේ රූපය දිහා සුභ වශයෙන් මෙයා ගත්තෝ කියලා මම ඔය ගත්තෝ ගන්නවෝ කියලා කෑ ගැහිලා කියන්නේ සංඥාවටම තමයි. ඒක දැන් දැනෙන්න ඕනේ එහෙම. ඇයි? හොරුවේ අල්ලන්න කවුරු හරි කට්ටියක් දාලා ඉන්නවා නම් හොරුව આવොත් ඒ කට්ටිය කෑ ගහන්නේ කොහොමද? හොරු පැන්නෝ කියලා කෑ ගහනවා. ආන්ගේ වගේ තමන්ගේ හිතම කෑ ගහන්න ඕනේ පින්නන්නේ තමන්ට මෙන්න මෙන්න කියලා කෑ ගහන්න ඕනේ. මෙන්න මෙන්න එනෝ කියලා සංඥාවක් දෙන්න ඕනේ. ඒ සංඥාව ඇති කරගන්න ඕන ආදීනව දැකලා. හොඳයි. දැන් ඔය වැට බැන්දට සමහර අය ඉන්නවා වැට පනින අය. පළවෙනි වැට බැන්දා වැට පැන්නොත් යමක් සුබ වශයෙන් ගත්තොත් මොකද වෙන්නේ? එයා මේක අස්සට ඇවිල්ලා මොකද වෙන්නේ? ආ දැන් පටන් ගන්නවා මෙනෙහි කරන්න. ලස්සන රූපේ, හොඳ සද්දේ, හොඳ ගන්ධේ, ඈ දැකලම නෑ මෙහෙම එකක්, නිදලම නෑ මෙහෙම එකක්, මේක නැත්තම් වැඩක් නෑ කියලා ඔන්න පටන් ගන්නවා. එතකොටම සංඥාවක් එනකොට මෙන්න වැටපැන්නෝ කියලා තමයි. පළවෙනි වැටෙන් පැන්නා කියලා Tamanට සංඥාවක් එනුනේ. ඒ කියන්නේ ඇතුළට ආවා කියලා දැනගත්තොත් දැන් ඇතුළට ගන්න නැතුව ඉන්නවා කියන අදිස්ථානේ නෙහිදී. ගොඩාක් දේවල් ඇතුළට ගන්න නැතුව ඉන්නවා යෝගියා. හැබැයි ඉඳලාමත් එක්කෙනෙක් දෙන්නේ ප්‍රබලව පැන ගන්නවා ඇතුළට. ඒ පැනගත්තාම එයාට අදහසක් එන්න ඕනේ පින්වත්නි. පජහති පජහති මේක මේක දුරු කරනවා මම මේක අයින් කරනවා චුට්ටක්වත් තියාගන්නේ මේ වෙලාවෙන් බහැර කරනවා මේ වෙලාවෙන් බහැර කරනවා කියලා මෙන්න මේ ක්‍රම දෙක විතරක් වර්ධනය කරගෙන ඉදිරියට ගියොත් කෙනෙකුට ප්‍රථම ධ්‍යාන මට්ටමට යන්න පුළුවන් මේ ක්‍රම දෙක විතරක් වර්ධනය කරගෙන ගියොත් අර තමන් ළඟ තියෙන උපකරණය අරගෙන එයා එළිය ඇතුලෙන් එළියට ගන්නෙත් එළියෙන් ඇතුලට ගන්නෙත් නෑ හැබැයි ආවොත් ඒ වෙලාවෙම අයින් කරනවා ඒ වෙලාවෙම අයින් කරනවා ඒ වෙලාවෙම අයින් කරනවා ඒක තමයි ඊළඟ සංඥාව එතකොට ඒ වෙලාවෙම මම අතීතයේදී අයින් නොකරපු හින්දා සමහර ඒවා මගේ ඇතුළට පැන්නා. එහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන්. ඇතුළට පැන්නේවා ඒ වෙලාවෙම මං අයින් නොකරපු හින්දා මට සිද්ධ වෙච්ච දේ කියලා ආදීනව ඇති කරගන්න ඕන. මට සිද්ධ වෙච්ච දේ මට සිද්ධ වෙච්ච දේ. එහෙනම් ආය මම යන්තම් හරි ඇතුළට ආවොත් හ්ම් තියාගන්නේ ඒ වෙලාවේ මන් ගන්න ඔක්කොම ශිල්ප ක්‍රම ටික භාවිතා කරලා. සතුරා පැන්නොත් එක තැනකින් ඇතුළට බලකොටුවට යන්න දෙන්නේ නැතුව නිවැරදිව සටන් කරන අය මොකද කරන්නේ? තියෙන ශිල්ප ක්‍රම ඔක්කොම ටික භාවිතා කරලා එයාව විනාශ කරලා දානවා. ඒ වගේ Tamanට තියෙන ආයුධ කට්ටලයක් ඇහැ ඇහැ ඇහැ බේරගන්න බැරි වුණොත් කන බේරගන්න බැරි වුණොත් නාසය දිව ශරීරය බේරගන්න බැරි වුණොත් ඉන්න අපි මොකද කරන්න ඕනේ? ඇතුළට එන්න දෙන්නේ නැතුව ආපු ගමන් ඒක සම්පූර්ණයෙන් අයින් කරගන්නවා අයින් කරගන්නවා කියන සංඥාව Tamanගේ පැත්තෙන්ම ආවේ නැත්තම් කවදාකවත් මේක කරන්න පුළුවන් කම නැහැ. ඒකයි මම කිව්වේ ප්‍රහාණ සංඥාව නැති කෙනා නිවන් දකින්නෙම නැහැ කියලා. අනාත්ම සංඥාව නැත්නම් අනිත්‍ය සංඥාව තියෙන කෙනෙකුට අනාත්ම සංඥාව ඇති වෙන්න පුළුවන්. අසුභ සංඥාව නැතුව නිවන් දකින්න පුළුවන්. ආදීනව සංඥාව නැතුව නිවන් දකින්න පුළුවන්. නමුත් අනිත්‍ය සංඥාව නැත්තම් නිවන් දකින්න බෑ. අනිත්‍ය අවබෝධ වෙන්නේ නැතුව නිවන් දකින්න බෑ. අනිත්‍ය අවබෝධ වෙනකොට අනාත්මය වැටහෙනවා. නමුත් ප්‍රහාණ සංඥාව නැතුව මොකක්වත් කරන්න බෑ.